අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලේ කාලසටහන හැටියට කාලේ වෙන් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි පුරුදුපරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු සැසිවාරේ අපේ රත්නසිරි මහත්තයන් ඉල්ලා සිටින කරුණාවේ ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කිරීමට වඩා ඇවිදින බව දකිමින් කය දෙස බලා සක්මන් කිරීමේදී වඩා වැඩි කාලයක් කය තුලට සිත පිහිටවා ගත හැකිය. එහිදී පළමුව පොළවේ තද බවත් පාද ඒට වඩා මෘදු බවත් වැටහි. පසුව පාද පසුව තද බවක් පමණක් අත්දැකීමි. සිරුරේද පොළොවේද යනුවෙන් වෙන්කර හඳුනාගත නොහැක. ගල් තලාවක් මෙන් උස්මිටි බවක් තද බවක් දැකිය හැක. මේ ආයුරින් විනාඩි 20ක් පමණ සක්මන් කර පරියංකේ වාඩි වී කය දෙස බලා සිටිමි. පරියංකේදී විනාඩි 2ක් 3ක් පමණ පසු ඊට දැඩි උණුසුමක් පමණක් දැනියයි. එවිට වෙනස් තද බවක් හෝ මෘදු බවක් හෝ වෙනත් කිසිවක් හඳුනා ගැනීමට නොහැකි අතර වාඩි වී සිටින විට පොළවේ ස්පර්ශ වන ස්ථාන පිළිබඳව හෝ දැනුනේ නැත. පිලිස්සීම වෙන්නාක් මෙන් ඊතා තැඩි උණුසුම් බවක් පමණයි අත්දකිමි. රාත්‍රී කාලයේදී මෙම දැඩි උණුසුම දැනිනි. එය ඊතා දැඩි වුවත් හිත පිට යාමද්ද සිදු වුණේ නැත. නමුත් බාහිර පරිසරය හා සිරුරේ වෙන්කර හඳුනා ගැනීමක්ද නොවිය. මෙසේ විනාඩි 40ක් පමණ සිටිය හැක. මාගේ සිත පිහිටවීම නිවැරදි බව මා තුළ දැඩි විශ්වාසයක් පවතින බව දනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය මේකේ වාක්‍ය හතරක් විතර තියෙනවා වෙන කරදරයක් දැනුනේ නැහැ හිත පිටිගේ බව දැනුනේ නැහැ කියලා ඒ නැති දේවල් කිසි දවසක වාර්තාට ඇතුල් කරන්න එපා. ඒ කියන්නේ මේවා අපේක්ෂා කරගෙන ගිහිල්ලා හම්බුන්නේ නැහැ කියලා තමයි ලියන්නේ. එහෙම අපේක්ෂා කරගෙන යන්නත් එපා. නෑ බෑ දෙකෙන් එකක්වත් කමටහන් වார்த்தාවට එන්න ඕනේ මේ තියෙන පේන දේ විතරනේ ලියන්න තියෙන්නේ නැති දේවල් කියනවා කියලා කියන්නේ මේ අපේක්ෂා කරන ගිහලා ඒක බලාපොරොත්තු සුන් වෙලා එනිසා ලකුණු දෙකක් කැපෙනවා අපරාධ වාර්තාව දික් වෙනවා. Tamanne පේන දේ ලියන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තව ටිකක් මේ සටහන සකස් කරගත්තොත් කෙටි මාතෘකාවට අදාළ ඍජු වார்த்தාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ඒක මේ සක්මන පිළිබඳව අපි ඉතින් පස්සේ දවස් විතර එනකොට මේකෙච්චර ආරුමයක් නෙවෙයි. අපේ නිසරණවන භාෂාවෙන් කියන්නේ ඕකට සක්මන අපි gediya පිටින්ම දන්නවා. මේ වම් මේ දකුණ කියලා කෑලි කෑලි නෙවෙයි gediya පිටින් ඇවිදින බව දන්නවා. ඉතින් මෙතෙන්ට එන්නේ අපි අර වම දකුණු වශයෙන් අවබෝධ කරගෙන දැනගෙන හදාන ගිය වේදිකාවේ තමයි මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ. නිසා යම් දවසක ආය සක්මන නොවැටහි ගියොත් ප්‍රශ්නයක් ආවොත් ආයසරයක් යනකොට වමට දකුණට. ගිහිල්ලා හදාගෙන යනකොට මේ gediya පිටින් ඇවිදිනවා තේනවා. ඊට පස්සේ එන පියවර තමයි අනායාසයෙන් සක්මන වෙනවා. බයින් කර බොනික් එක වගේ ඔල්ලෝසු බට්ටෙක් පදගේ යන්න යයි සක්මන. ඒතර තමන්ට තමන්ම සක්මන් කරන දියා අනුන් ගේ වගේ තමන්ම අනුන්ගේ වගේ තියලා බලනකොට තමයි එදාට තමයි සක්මන් භාවනාව පටන් ගන්න කියලා කියතයි. ඔය තාම අපි ඒකට පරිසරය සකස් කරනවා. කය සකස් කරනවා, හිත සකස් කරනවා, මානසිකාරය සකස් කරනවා. ඒක නිසා මේ මේ මට්ටමේ ඉන්නකොට ඒක නඩත්තු කරන්න. නමුත් යම් දවසක වැටුනොත් ආය භාවනා එකලස කඩලා ගියොත් ආයෙත් මුල ඉඳලාම එන්න යෝගාවචරයා මේ ආධුනික මනසක් ඇති කරන්න ඕනේ වார்த்தාවේ ලියනකොට වෙච්චි නැති දේවල් හමු නොවිච්ච දේවල් කිසිම වෙලාවක වார்த்தාවට සටහන් කරන්න එපා. ඒ කියන්නේ වார்த்தා ලියීම පිළිබඳව නොකිය යුත්තක් නොවිය යුත්තක් තමයි මේ නොවිච්ච දේවල් බැරි වෙච්ච දේවල් කියන එක. වෙච්ච දේ දැකපු දේ කිව්වනම් ඔයිට වැඩිය සාර්ථකයි කියලා කියනවා. කෙසේ නමුත් උත්සාහය හොඳයි කියලා කියතේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ඔබ වහන්සේ විසින් නැවත සකස් කොට ඉදිරිපත් කරන ලෙස දැන් වූ කමඨහන් වார்த்தාවයි මේ පරියංක භාවනාවේදී මුලින්ම මම දැන් මෙතන ලෙස කයට සිත යොමු කළා. තප්පර කීපයකින් උදරයේ උස් පහත් වීම අරමුණු වුණා. එය පිම්බීම හැකිරීම යනුවෙන් මෙනෙහි කරද්දී පිම්බීම ඊතා කෙටිව ඉක්මනින් සිදුවන බවත් හැකිලීම ඊතා දිගුව වේලාවක් අරගෙන සිදුවන බවත් <clears throat> දැනුණා. පිම්බීමේදී උදරය ඉදිරියට නෙරායන බවත් ඇතුළතින් තද වූවක් මෙන් සිදුවන බවත් එවිට උදරයේ ඉහළ කොටස වැඩිපුර තෙරපෙන බවත් ඒ නිසා කයට වෙහෙසක් දැනෙන බවත් වැටහුණා. හැකිලීමේදී උදරය ඇතුළට අදින්නාක් මෙන්ද ඒ නිසා ගිලෙන බවක්ද දැනුණු අතර මෙම නිසා කයට සැහැල්ලුවක් දැනෙන බව වැටහුණා. මේ නිරීක්ෂණයෙන් පිම්බීමේ හා හැකිලීමේ වෙනස වැටහුණා. එසේ එක දිගට පිම්බීම හැකිලීම 6ක් 7ක් පමණ දැක්ගත හැකියි. සිතට බාහිර අරමුණු එද්දී පිම්බීම හැකිලීම අත හැර අත හැරම අතර සතිය එළඹී ක්ෂණයකින් සිත මූලික අරමුණේ පිහිටයි. භාවනා පැය අවසන් වීමට ආසන්නයේදී දනහිස දනහි සහ කෙන්ඩා ප්‍රදේශයේ වේදනාව හටගනී. මස් පිඩු ඇදෙනවා වගේ ඉරෙනවා වගේ තද වී හිර වෙනවා වගේ දැනේ. වේදනාව ආරම්භ වීගෙන එද්දී පිම්බීම හැකිලිම අත නොහැරී. ඒ දෙස බලා සිටියේදීම වේදනාව දැනෙන්න පටන් ගනී. ටික වේලාවකින් වේදනාව පිම්බීම හැකිලිම සමග කරට කර දැනෙන්නට පටන් ගනී. එහිදී පිම්බීම හැකිලිම අරමුණේ කිදා බැස සිටී සිත එය මතු පිටින් පමණක් දැන ගනිමින් වේදනාව දෙසට සම්පූර්ණ නැඹුරු වෙනවා දැනේ. වේදනාව තිබූ විට මූලික අරමුණ අතහැරි සිත වේදනාව අරමුණු කරයි. වේදනාවේ සිව් බවට අඩු වෙනවා මෙන් දැනෙන විට නැවත මූලික අරමුණ වැටහි. මෙම සිද්ධි ධාමයේ සිදුවන්නේ ඊට කෙටි කාලයකින්. නැවත නැවත සිත මෙසේ මූලික අරමුණින් වේදනාවට වේදනාවෙන් මූලික අරමුණට පණමින් සිටී. වේදනාව ත්‍රිවුවන සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලීම තරමක් පුළුල් වේගවත් සිදුවනවා දැනේ. සක්මන් භාවනාවේදී පළමුව දකුණ වම ලෙස මෙනෙහි කළා. යටිපතුල පොළවේ ස්පර්ශ වීම දෙස හොඳින් බලා සිටිද්දී පාදයේ විලුඹ සහ ඉදිරිපස කොටස ඇඟිලි හැර වරහන් ඇතුලේ පොළවේ ස්පර්ශ වීමේදී වැඩිපුර තදවන බවක් මැද කොටස අඩුවෙන අඩුවෙන් තදවන බවක් දැනුණා. සීතල උණුසුමද පාදයේ ඇඟිලිවල ආරම්භක කොටසට වැඩිපුරත් පාදයේ ඉදිරි කොටසට ඊට අඩුවෙනුත් දැනෙනවා. විලුඹ කොටසට සීතල උණුසුම් දැනුනේ නැත. වම් පාදයේ පොළවේ තැබීමේදීත් ඉහළට ගැනීමේදීත් දැනෙන දැඩි බව හා සහ දැඩි බව සහ ශබ්දයේ වැඩි අතර දකුණු පාදයේ ඒ ස්වභාවයත් අඩුවෙන් දැනේ. ශරීරයේ ඉදිරියට යැවීමේදී වම් පාදයේ මෙසේ වැඩිපුර තල්ලුවක් දෙන බව වැටහුණා. මෙසේ වම සහ දකුණේ වෙනස තේරුම් ගත්තා. ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කිරීමේදී එසවීම සැහැල්ලුවටත් එම සැහැල්ලු බව පාදයේ ඉහළ ප්‍රදේශයේ දක්වාමත් දැනී ගියා. තැබීම බර තදවන ස්වභාවයෙන්ුත් ඒ ස්වභාවයෙන්ද පාදයේ ඉහළ ප්‍රදේශය දක්වාම දැනී ගියා. මෙයින් එසවීමේ සහ තැබීමේ වෙනස වෙන් කරගත හැකි වුණා. වම් පාදයේ එසවීමේදී විලුඹ එසවි ඇඟිලි සහිත ඉදිරි ප්‍රදේශයේ එසවෙන විට පොළවට තල්ලුවක් දෙමින් කය ඉදිරියට යොමු කරන බවත් ඒ වන විට පොළවේ තබා ඇති දකුණු පාදයට කයේ බර දැරීම යොමු වී ඇති බවත් වැටහුණා. මෙසේ මාරුවෙන් මාරුට කය ඉදිරියට තල්ලු වී යන බව වැටහුණා. සක්මල කෙලවර සිටගෙන ඒ ඉරියව්ව දෙස බලා සිටීමේදී කය පුරාම දිව යන එකම කම්පන වේගයක් වරහන් ඇතුළේ විඳීමක් දැනෙන අතර පිම්බීම හැකිලීමද වැටහෙනවා. මේ කම්පන වේගය පරියංකයේදී සමහර අවස්ථාවල වැටහි යනවා. අනිකුත් සෑම ඉරියව්කදීම නැවතිල්ලේ කරන ක්‍රියාව වෙත හිත සිත යොමු කිරීමට උත්සාහ කළා. දාන ශාලාවට යන විට පාදයේ ස්පර්ශයෙන්ද සහිතව සතියෙන් දානශාලාවට ගියා. හිඳ ගැනීමේදී කයේ ඉරියව් වෙනස් වන අයුරු දැක ගැනීමට හැකි වුණා. දානය වැළඳීමේදී බත් පිළ අනා මුවට ගත්පසු නැවති ඒ සෙමින් සපමින් දැනන දේ මෙනෙහි කළා. ආහාර සැපීමේදී තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සීතල උණුසුම් ගති වගේම නොයෙක් රසයෙන්ද සතියෙන් දැනගත්තා. ඒ බත් පිළ ගිල ඉවරව පසු ඊළඟ බත් පිළ ඇනීම ආරම්භ කළා. මේ ලෙසට බැලීමේදී කයේ නොයෙක් ඉරියව් සහ දැනී විඳින් විශාල ලෙස වෙනස් වීම සිදුවන බව දැකගත හැකි වුණා. ඔබ වහන්සේගේ සසර ගමන නිමා වේවා. ත්වන් සරණයි. විස්තර ලියන්න පටන් ගත්තට පස්සේ නැත්නම් බලන්න පටන් ගත්තට පස්සේ අපි එච්චරම දුප්පත් නැ ඕන තරම් ලියන්න තොරතුරු ලැබෙනවා. ඉතින් එතෙන්ට එනකන් තමයි ඔය කෝල ගති, කෝඩු ගති, පැකිරෙන ගති එන්නේ. ඉතින් මේක ආවට පස්සේ මේ යෝගාචර හරි ලේසි කියන්නේ මේ විදිහට වැඩිපුර විස්තර ආසන්න වැඩි වේලාවක් බලන ඉඳින් ඉඳ විපස්සනා වර්ධනයක් සිද්ධ වෙනවා. විපස්සනා වැඩි වීමට අවශ්‍ය පසුබිම තියෙනවා. ඒ නිසා එතෙන් රත් කරලා දෙන්න. රත් කරාට පස්සේ ආය මුට්ටි සීතල වෙන්න දෙන්නේ නැතුව එහෙමම වැඩි වේලාවක් පවත්වන්න ඕනේ. එතකොට අර අතරින් පතරින් කියන්න හදලා තුනේ කම්පන වේග ඉඳගෙන හිටියක් දැනෙයි, සක්මනෙත් දැනෙයි, නිදානින කොටත් දැනෙයි, හිටගෙන ඉන්න කොටත් දැනෙයි. මේක අල්ලගත්තට පස්සේ යෝගාවචරයට තේරෙනවා ඒ කම්පන වේග අල්ලගත්තට පස්සේ කොයි ඉරියව්වෙත් එකයි. එතකොට එයාට ආයේ මේ භාවනාව සඳහා ඉරියව්වටම යන්න ඕනේ කයි සතිය පිටවන්න මේ පණ තියෙන බවට ඒකේ මේ කම්පනයක් තියෙනවා. සමහරුන් එක සහැල්ලුවක් විදියට සමහරට ඒක සද්දයක් විදියට සමහරට ඒකට වෙන වෙන මට්ටම් වලට වැටෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ තේරෙනවා පණ තියෙන තාක්කල් කොයි ඉරියව්වෙ හිටියත් ඒක හැම ඉරියවටම පොදු ලකුණක් විදිහට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ගෙන්දගම් පොළවේ පෑගුවත්, කොඩි ගහයට හිටියත් Taman ඒ ශරීරයේ තියෙන කම්පන වේග වලට දාගෙන හිත දාගෙන ඉන්නා තාක්කල් දන්නවා භාවනා සතිපට්ඨානෙති. හිත සතිපට්ඨානෙති. Taman කානිවල් එකක ඉන්නව වෙන්න පුළුවන්. ඉරගේක ඉන්නව වෙන්න පුළුවන්. කැම කාමරයක ඉන්නව වෙන්න පුළුවන්. මේ අඳුර ගන්නකන් තමයි ඒකේ තියෙන මේ කෝල ගතියනේ පුළුවන් තරම් බලන්න හැම වෙලාවෙම ශරීරයෙන් කොයි ඉරියව්වේ හිටියත් Taman මැරිලා නැති බවට ලකුණක් නිකුත් වෙනවා. සංඥාවක් නිකුත් වෙනවා. කම්පනයක් නිකුත් වෙනවා. අන්න ඒකත් එක්ක පුළුවන් තරම් යාළු වෙලා ආද වෙලා ආසන්නයේ තියාගෙන ඉන්න තාක්කල් අරසයි කියලා හිතාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා කලක සිට ආනාපාන සතිය වඩන කෙනෙක්මි. අද දින සුපුරුදු සක්මණෙන් පසුව පරියංකයට ගොස් කයට සිත යොමු කරගෙන ඉන්නා විට කයේ වේදනාවල් දරාගෙන දාඩිය ගලන අපූර්ව හොඳින් අධ්‍යයනය කෙරෙමි. ටික වේලාවකින් කය නොදෙනී ගොස් පුළුන් ගොඩක්සේ සැහැල්ලු විය. කය ගැන සිත යොමු කළත් කය නොදෙනී තිබුණි. නමුත් කහපාට එළියත් තුළ මා ඉන්නා බව හැඟිනි. කොටිම එළිය තමයි කයසේ දැනුනි. මම මෙසේ එළියේ දවසම සිටිනට ආසා සිටුනි. එවිට කය දිහා බැලුවත් කයක් නැත. එළියක් පමණයි තිබුණේ. මම දෙපැත්තට පැද්දී බැලුවෙමි. පුළුන් ගොඩක් වැනෙන වාසේ දැනිනි. මම එළියේ පැයක් පමණ ඔහේ සිටින විට මට මතක් වුණා ඔබ වහන්සේ ඊයේ කළ දේශනාව. වචනයක් නැර මෙනෙහිය. නිදිමතට ලැහත් වී වාඩිගත් අයුරු සහ ඉන් ඉස්සරහට සියල්ල මතක් විය. කිසිදු අපහසුකකින් තොරව පියවි සිහට ආවෙමි. ඇස්තර බලන විට ඊටත් අද අවුවේ මම භාවනා කර සිටියත් අවුව චුට්ටක්වත් නොදැනිනි. පින්වත් ස්වාමීනි අර විදියට එළියේ සිටන විට මම කොමක් ඊළඟට කළ යුතුද? අන්තිම වාක්‍ය කියන්නේ ආයතරක් ඒ විදියට කිසිදු අඩුපාඩුවක් තොර සිටීමේ ඇස් අර බලන විට ඊතා තද අවුවේ මම භාවනා කර සිටියත් අවුව චුට්ටක්වත් නොදැනිනි. පින්වත් ස්වාමීනි අර විදිහට එළියේ සිටින විට මම කුමක් ඊළඟට කළ යුතුද? මොකද ඒකෙන් අදහස් වෙන අන්තිම වාක්‍යය මම එළියේ සිටින විට ආලෝකයක්ද මෙතන කතා කරන්නේ නේ ස්වාමීනි මම ඒ විදිහට එළියේ සිටින විට මම කුමක් ඊළඟට කළ යුතුද අවසාන වාක්‍යය තට්ටු කරලා බලන්න මයිකේට තට්ටු කරලා බලන්න එකේ කෝන් වෙලා නැහැ. දැන් හරි. ස්වාමීන් වහන්සේ අර විදිහට භාවනා කරගෙන සද්ද ඇහෙන්නේ කියන්නේ ඕක වෙන කරන්න දෙයක් නෑ අපි ඔය කතාව කතා කරමු. කියන්නකෝ. ස්වාමීනි මම මේ අර දැන් ඇඟ නොදෙනේ ගිහලා තනිකර එළියක මම ඉන්නවා වගේ මට දැනුනේ. මේ මට මං ඉතින් ඔය ඉන්නවා මම දැන් මොකද්ද කරන්න ඕනේ කියන එක මට තේරෙන්නේ නැහැ. හරි සැපයි මේ මේ දවසම වගේ එහෙම ඉන්න තියෙනවා නම් හොඳයි. මොකද ඇඟ දැනෙන්නෙත් නැහැ මොකුත් නැහැ. මේ ඊට පස්සේ මම එහෙම ඉන්නකොට මතක් වුණා ඔබ වහන්සේගේ දේශනාව. ඒකනේ මට ඒක කොහොම මං කියෙව්වා. දැන් මෙතන ප්‍රශ්නයක් වශයෙන් තියෙන්නේ මම මේ විදිහට එළියේ ඉන්නකොට මම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම යා නැති කරාට පස්සේ දැන් මම අහනවා මට වැඩක් නැහැ මට කරුණා කරලා අහලා කියන්න. ඉතින් මටත් මාත් ගෙන්න ගන්න හදනවා එතෙන්. මේ අපි බහරා හදලා දුන්නා පස්සේ මම ඔලුව උස්සනවා දැන් මම මොකද කරන්න කියන්නේ. ඉතින් එයාට අපි පොහොර දාන්න ඕනේ නැත්තම් මේ මට මම යමේ අපිව යටපත් කරගෙන මැජික් පෙන්වන්න හදන එක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. මම යා කොටු කරලා තියෙනවා. දැන් එහිමී පැත්තෙන් ඇවිල්ලා අහන දැන් මම මොකද කරන්නේ නිකන් පැත්ත කරලා ඉන්නද මොකද කියන්නේ? දැන් යෝගාවචර කොයි පැත්තේද ඉන්නේ? මේ මමයට කොහොම හරි පොර දාලා ආහාර දීලා මමයට උත්තර දෙන්න හදනවා නැත්නම් මේ අමාරුවේ කොටු කරගත්ත මමයා එහෙම කොටු වෙලා ඉන්න ආරින එකද කරන්නේ? මොකක් කියලා දෙහිතේ. එහෙම කොට කරලා ඉන්න එකේ ඒක මේ මේ අර යෑමක් නැහැ වගේ. එන්නේ. එහෙම අර එහෙම කොට කරලා තියෙන එකෙන් ස්වාමීන් වහන්සේ මට ඉස්සරහට යෑමක් නෑ මොකද්ද මට නෙවෙයි මමයට ඉස්සරහට යෑමක් නෑ දැන් මමයට තමයි මේ පොර දාන්න හදන්නේ මමයට තමයි මේ පාර හදලා දෙන්න හදන්නේ සමාජිකත්වය අරන් දෙලා එයාට පාර ඇඳලා ප්‍රෝග්‍රෑම් ලියන්න හදනවා තණ්හා මාන දිටි. එක තණ්හාව ඇවිල්ලා කියන අපරාධ කාලේ නාසන මේට වැඩි හොඳන්නේ බීඩිය තුවන කීයකද හම්බ කරන්න තිබුණානේ කියලා. මාන්නෙට හිතෙනවා දැන් මම මේකේ ගත්ත පොදු අර එළියේ ඉන්නකොට කම්මැලිකමක් ආය අර නිකන් සතුටුයි නිකන් ඒ ඔක්කොම මේ මමයාගේ තියෙන මායාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව මේ මමයාට ඉනිමම් බඳින්න පයින් ඉරලුන්ට ඉනිමම් බඳින එක තමයි වංචා කරනවා කියලා කියන්නේ මං හිතන තාමත් මම මේ කියන වචනේ තේරුම් ගන්න නෙවෙයි මෙච්චර මේ හැප්පෙන්නේ. දැන් තේරුණා. මොකද්ද තේරුණේ කියව බලන්න. මම මම කොට කරගෙන ඉන්න තාක්කල් අපි මේ මේ මේ අර එකෙන් අර සටිස්ෆැක්ෂන් එකක් ගන්න බලනවා අය මම එළියට දාලා කියලා ඒකද ඒක ඉන්නා තාක්කල් සාසනේ වැඩෙනවා සතිය වැඩෙනවා මේ මම එළියට ආය ඔලුව දාපු ගමන් අර ඔක්කොම කීරි කැලෙයි ගොම කඳුලයි ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ආයෙ මම යට තනක් කරන් දෙන්න. මම යට මුල් තනක් දෙන්න ආද. අපි මෙතෙක්කල් කෙරුවෙත් ඔච්චරයි. මුළු සංසාරේ පුරාවට කෙරුවේ මේ මම කොහෙන් හරි ඔලු උසන්න හදනකොට යාට සිංහාසනයක් අදලා ඔටුනු පළඳලා ඉතපැන්වක් කරලා රජකම දෙන්න හදලා. හැම ප්‍රශ්නයකම පිටිපස්සේ මිනිහා තමයි ඉන්නේ. ප්‍රශ්න නාහ භාවනා කරන්න යන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රපංච කළ යුතු නැත්ැනක ප්‍රපංච කරන්න පටන් ගත්තට පස්සේ ඒකින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ යන්තම් පිටිය සකස් කරගත්තට පස්සේ මෙහා අයින් කරගත්තට පස්සේ දැන් ආන මේ සීට් එකක් තියෙන්නේ නැහැ නේ මමයට. මමයට මේ සලකලත් නැහැ. වතුර ටිකක් තියලත් නැහැ, පඩිකමල් ළඟින් තියලත් නැහැ, සුදුරෙක්වත් දාලත් තියලත් නැහැ. බලන්න සංසාරේ පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බලලා කතා කරලා අපි මෙතෙක් කල් කරේ මොකද්ද කියලා. මෙතෙක් කල් කරේ මොකක්ද? දැන් මේකට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? මොන උත්තරේ දෙන්නද කියලා ප්‍රශ්න තීරුම් ගත්තොත් මේ මැරිච්ච මම ආය උළු උස්සන්න හදන එකයි කරන්නේ. මම ඒකෙන් කොයි පැත්තද ගන්නෙ මේ අමාරුවෙන් මිනිහ කොටු කරගත්ත එකේ හේම කොටු කරලා මැරෙන්න හරින එකද? එහෙනම් ඉක්මනට ග්ලූකෝස් ටිකක් ගිහිලා තියලා සේලයින් ටිකක් දීලා මම එයා කොට ගන්න හදන එකද කරන්නේ. අමාරුයි. අමාරුයි. ඒ නිසා ලස්සනට විස්තර කරලා අන්තිමට මානවා මේ විදිහට මං එළියේ ඉන්නකොට මං ඊගාට මොකද කරන්න ඕන? ඒ අන්තිම වාක්‍යනකොට මම හොඳටම ස්ථාවර වෙලා. එච්චරලා ඉතින් ඉතකන් කරනකම් මෙයා කොටු කරලා යා වැරදි කාර්යය බවට පත් කරලා ඉවරයි. දැන් උසාවිය පූර්ණ අනු අනුකම්පාව දීලා ඌට නිදහස් කරලා අරින්න හදන්නේ ආයසරයක්. තැකයි මට තේරුම් ගත්තද කියලා එනට කිසි ප්‍රශ්නයක් නැහැ මේක නැවත නැවත කරමින් කරුණාකර භාවනා කරනකොට බලන්න අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා සාන්නිකරම මාර පාක්ෂිකයි. තන්නේ කරම කෙලෙස් වල න්‍යාය පත්‍රය න්‍යාය පත්‍රය නැත්තම් මාරය නැහැ. කෙලෙස් නැහැ. ඔය න්‍යාය පත්‍රය තමයි අහන්නේ දැන් ඔය. මම ඊගාට මොකද කරන්න ඕන? තේරෙනවද? තේරෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පරියන් ඊයේ පරියන්කේ මෙසේ පරියන්කේට මෙසේ සිදුවිය. මම දැන් මෙතන යන අදහසින් සිත කයට යොමු කර පටන් ගතිමි. වාඩි වී සිටින අයුරු සිතින් බලා හිඳනා විට උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. උදරය උඩු දෙසින් පහතට තදවීමක් පටන් ගන්නා ආශ්වාසය පසුව උදරයේ ඉදිරියට නෙරා ඒමත් සමගම පපුව ප්‍රදේශයේ උඩට ඉස්සෙන අයුරු නිරීක්ෂණය කෙලිමි. පපුව ප්‍රදේශ පහතට යාමක් පපුව ප්‍රදේශ පහතට යාම සමග පටන් ගන්නා ආස් ප්‍රශ්වාසයේ උදරයේ හැකිලීමෙන් පසුව උදරයේ උඩ කොටසට ලිහිල් වීමක් සමග අවසාන වෙන අයුරු නිරීක්ෂණය කෙලිමි. විනාඩි 5-10ත් අතර කාලයකදී සීතල සුළං නාසිකාග්‍රේ ගෑවි ගොරෝසු ලෙස දීර්ඝ ලෙස ආශ්වාසය වන අයුරුත් උණුසුම් සුළං සියුම් කෙටි ලෙස උඩුතොල මත ගැටෙන අයුරුත් නිරීක්ෂණය කෙළෙමි. එලෙස විනාඩි 5ක් පමණ ඉඳින විට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නොදෙනී ගියේය. ඒ සමගම තද අඳුරු පැහැයක් පෙනිනි. එම අඳුරු අවකාශයේ එක තැනකින් නිල් පාට ආලෝකයක් දැල්වි නිවි ගියේ. ඊට පසු එවැනි ආලෝක විශාල ප්‍රමාණයක් දැල්වි නිවි යන අයුරු නිරීක්ෂණය කෙළෙමි. පසුව එම සියලු ආලෝක එක් වී ලා නිල් පාට ආලෝකයක් බවට පත්විය. එය ටික ටික දීප්තිමත් වන අයුරු නිරීක්ෂණය කෙළෙමි. විනාඩි 25ක් 30ක් පමණ කොන්දේ සහ දණහිසේ වේදනාවක් දැනෙන්න විය. ඒ සමගම ආ ආලෝක තත්වයක් නැති වී ගොස් නැවත හුස්ම ගන්න ආකාරය දැනුනි. වේදනාවත් සමග ආස්වාසය ප්‍රස්වාසයට සතිය යොමු කරගෙන සිටියත් තවත් විනාඩි 10කදී කාලයකදී වේදනාව උස්සන්න වූවෙන් පරියංකෙන් ඉවත් වීමට ඉන්නට නොහැකි විය. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. සක්මන ලනුපැදුරේ ආරම්භ කෙලෙමි. සක්මන ලනුපැදුරේ ආරම්භ කෙලිමි. වම දකුණ ලෙස එක්වර පටන් ගත්තෙමි. එහිදී විලුඹ පළමුව ක්‍රමෙන් පාදයේ මැද කොටස හා ඇඟිලි බිම පතිත වන අයුරුත් නිරීක්ෂණය කෙලිමි. ලනුපැදුරේ ගොරෝසු උඩට නෙරා ගිය කොටස් සහ ඇතුළට ඉබී ගිය කොටස් පාදවලට හොඳට තේරිණි. විලුඹට හා ඇඟිලි වලට වැඩි බරක් වැටෙන වැටෙන බවත් මැද කොටසට ඊතරම් බරක් නොදැනෙන බවත් වැටහුණි. විනාඩි 15ක් පමණ සක්මන් කළ විට ලනුපැදුරේ උඩට පැන නැගී ඇති කෙඳි කකුලේ ගෑවෙන බව වැටහිණි. විනාඩි 45ක් පමණ සක්මන් කළ විට අඩි තබන දුර අඩු වී ඇති බවත් කකුල මුලදී තරම් එසේ නොවන බවත් වැටහුණි. සතිය සමහර අවස්ථාවලට පිට ගියා. ඊ타ත්ම පහසුවෙන් නැවත එක්වරම සිත යොමු කිරීමට හැකිවිය. ඔබ වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. මේක ඇත්තට මේ විදිහට කරගෙන යන්න නත් මන් දකින උඟ දෙනෙක් මේ ලනුපැදුරේ සක්මනට බොහෝම කැමතියි වැල්ලට බහින්නේ නැහැ. වැල්ලේ සක්මන් කරන්න හම්බෙන්නේ මේ මාසෙ විතරයි. නැත්තම් දිග්ගටම වහින. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ සක්මන් ටික අතුගා ගන්න, සූද්ධ කර ගන්න, වැල්ලේ සක්මන් කරන්නේ. එතකොට ඔයිටදී ගොඩක් මේ ලනුපැදුරු තමයි මැරිච්ච ස්වරූපයක් නෑ වැල්ලේ හරි සජීවි ගතියක් තියෙන්නේ. ඒක මෙහෙදී හම්බෙන ලොකු සුකොපභෝගී සලකිල්ලක්. ඒ නිසා පිළියෙල තියෙන තොරතුරු නෙමෙයි මම කියන්නේ. පුළුවන් තරම් මේ ඇතුළත සක්මන්ට වැඩිය පිටත සක්මන්ට පාවිච්චි කරන්න. එතකොට ඔයිට වැඩිය හුඟක් අර පපඩම් පාගනකොට වගේ දුවට තේරෙන පටන් අර ගන්නවා වැල්ලක තියෙන පණ දෙන ගතිය. කෙසේ නමුත් වාර්තා ඉදිරිපත් කළා තියෙන හොඳයි. මේ විදිහට වැඩි වේලාවක් කයේ සක්මනේ පරියන්කේ විස්තර හිතට වදින්න දෙන්න. එතකොට හිත තේරුම් ගන්නවා කරන්න ඕන දේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ඉරියව්වේ සිත පිහිටවීමෙන් පසු උදරයේ චලනයේ දෙසට සිත යොමු වේ. මෙහිදී උදරයේ ඉදිරියට චලනය වන අවස්ථාවේ පිම්බීම ලෙසත් උදරයේ පිටුපසට චලනය වන අවස්ථාවේ හැකිලීම ලෙසත් මෙනෙහි කිරීමේ යෙදුණෙමි. පිම්බීමේ ක්‍රියාවලිය දීර්ඝ ලෙසත් හැකිලීමේ කෙටි ක්‍රියාවලිය ලෙසත් දුටුවෙමි. පිම්බීම සෙමින් සිදුවන බවත් හැකිලීම සාපේක්ෂව වේගවත් බවත් දුටුවෙමි. පිම්බීම හා හැකිලීමේ ක්‍රියාවලිය දෙකම කැඩි කැඩි යන ස්වරූපයක් දුටුවෙමි. මෙම කැඩි කැඩි යන ස්වභාවය අනුව පිම්බීම මුල අවස්ථාවේ මැද අවස්ථාව අග අවස්ථාව ලෙස හඳුනාගත හැකි විය. හැකිලීමද එලෙසම මුල මැද අග වශයෙන් හඳුනාගත හැක. මෙහිදී සමහර පිම්බීමකදී මුල මැද පමණක් දුටු වෙමි. මෙහිදී පිම්බීම වේගවත් බව වීම නිසා හා හැකිලීම ක්ෂණිකව ඉක්මනින් සිදු වී පිම්බීමේ අග අවස්ථාව හඳුනාගත නොහැකි බව දැනුනි. මෙලෙස සමහර පිම්බීම මොළ මැද අග ලෙසද සමහර විට මොළ හා මැද පමණක්ද හැකිලීමේ මුල මැද අග හා සමහර විට එය හැකිලීම ලෙස පමණක් හඳුනාගත හැකිය. මෙලෙස මෙනෙහි කිරීමේ යෙදුණෙමි. එවිට මුලින් දැනුණු ගොරෝසු බව අඩු වී ක්‍රමෙන් පිම්බීම හා හැකිලීම සියුම් යන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. නැවත ආපසු සියුම් බව නැති වී ගොරෝසු බව ඉස්මතු වේ. ආපසු නැවත සියුම් වේ. මෙලෙස පැය භාගයක් භාවනා කෙරෙමි. මූල කර්මස්ථානය සක්මන ඉරියව්වේ සිත පිහිටවා ඉන්පසු සක්මන ආරම්භ කෙලෙමි. මෙහිදී වම් පාදයේ තබන විට වම ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කෙලෙමි. මුලදී පොළවේ තද බව පාද දෙක වලට දැනුනි. ඉන්පසු වම් පාදයේ වැලි මත ගිලෙන ස්වභාවය නිරීක්ෂණය විය. දකුණු පාදය විමසිල්ලෙන් බැලුව විට ඒ එරස වැලි තුලට ගිලා බසන ස්වභාවය නොදැනුනි. එරෙසම වම් පාදයේ වැඩි බරක් දී දකුණු පාදයේ සැහැල්ලුව චලනය වන ස්වභාවයක් ඉස්මතු වී පෙනිනි. මෙලෙස සක්මන කරගෙන යන විට වැලිවල මෘදු සිසිල් බව හා පාදවල දැනිනි. පාදවල විලුඹ පෙදෙස තද ගතියකින් දැනුනි. පාද පොළවේ ස්පර්ශ වන්නේ මුලින් විලුඹ හා ඉන්පසු පත්ලයි. මෙලෙස සක්මන පැයක පමණ කාලයක් කෙලෙමි. මගේ භාවනාව අධ්‍යක්ීම් ඉහත පරිදි වේ. තවදුරටත් භාවනාවක් කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. වහන්සේ දීර්ඝායුෂ ලැබේවා. ඒකත් ඉස්සල එක වගේමයි. වර්තකත කරලා තියෙන හොඳයි. ඒ කියන්නේ දැන් පොටට වැටලා තියෙනවා. ඒ නිසා දිගට මේක කඩා ගන්න නැතුව මේ අත්දැකීම් තව ටිකක් වැඩි වෙනකන් හිත මේකට පුරුදු වෙනකන් දිගටම මේ ක්‍රමයටම කරගෙන යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදීමේදී පාදයේ ඔසවන බව, ගෙන යන බව හා තබනවා සතියෙන් කරමි. පාදයේ ඔසවන විට කෙන්ඩාවල පේශීන් තද වෙන බවත්, ගෙන යන විට ඇදෙන බවත්, තබන විට ලිහිල් වී යන බවත් හඳුනා ගතිමි. තවද පාදයේ ඔසවන විට සිරුරේ බර ගතිය දැනෙන අතර පාද පොළොව මත තැබීමේදී සිරුරේ බර නොදැනෙන බව හඳුනා ගතිමි. පාදයන්ගේ පතුල පොළවෙන් උඩට එසවීමේදී ලිහිල්ව ඇදෙන අතර පාදයේ විලුඹ පොළවට ස්පර්ශ වනවා සමගම පතුලේ මාංශ පේශීන් ගොළු බෙල්ලක උවදුරක් දැක්ක විට කට්ට තුරට රිංගනවාක් මෙන් ඝන ස්වභාවයක් මතු කරන බව වැටහිණි. මෙසේ මා සක්මන් කරමින් විනාඩි 15ක් 20ක් පමණ කාලයක් යාමෙන් පසු මට මා පාලනය කරගත නොහැකිසේ දෙපසට හා ඉස්සරහට පස්සට විශ්වෙන්න පටන් ගන්නවා. හරියට බීමත් පුද්ගලයෙක් වැනිය. තවදුරටත් ඒද නොතකා ඉදිරියටම සක්මන් කරන විට මගේ පාද බයිසිකලයක නැග පැඩලයක් පාගනවා වගේ යනවා. දැනෙන්න පටන් ගන්නවා. මගේ ගමනේද වේගය වැඩි පටන් ගන්නවා. මා මෙසේ යන විට හැප්පුණු වාරද ඇත. ගමන වේගවත් වන විට මා ඉක්මනට පරියංකයට යමි. පරියංකයට ගොස් වාඩි වී සිටින බවත් මගේ කය දෙසත් සුළු මොහොතක් සිත යොමු කරමි. ඉන්පසු මගේ මූලික කමඨාන ආනාපාන සතිය වෙත සිත යොමු කරමි. ආස්වාසය ප්‍රස්වාසය දෙස බලමි. එවිට පිම්බීම හා ඇකිලීම දෙසද වෙනම නොබැලුවත් දැනෙන්නට පටන් ගන්නවා. ආස්වාසය හා ප්‍රස්වාසය ක්‍රමයෙන් විනාඩි 10කට අඩු කාලයකදී මට නොදෙනී යනවා. සමහර සිරුරේ පාදවල හා අත්වල සිටද ඉහළට ඇදෙන සිසිලක් හිස මුදුනට එක්වන අතර එය දවලාකාරව හිස මුදුනට සිසිල් වේ. මා ඒ සුවය තුල පැයක් විනාඩි 10ක් පමණ ගත කෙරේ. පසුව පෙනහලේ තුලට පෙනහළු තුලට දිග ආශ්වාසය හා ප්‍රශ්වාසය කීපවරක් සිදු වී නින්ද්‍රාවකින් අවදිවන්නාසේ පිබිදෙයි. ස්වාමින් වහන්සේ එසේම සමහර දිනවල සක්මන් භාවනාවේදී හෝ පරියංකයේදී සිත සමාධි නොවේ. එවිට කනස්සල්ලු භාවයක් දුකක් හිතට ඇතුල් වෙනවා. මේ යෝගියාගේ වරදක්ද? නිවැරදි කරගෙන භාවනා කරන්න උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේ නිවන් සුවත් වේවා. ඉතින් මේ වගේ දකින්න එක වැරද්දක් නෙවෙයි. දැකලා ඒ ගැන හිත කනගාටු වුණත් මේක තමයි කනගාටුව දැක්කොත් කනගාටු වෙන වෙන එක දැක්කොත් තේරුම් ගන්න පුළුවන් මෙතෙන් එහා තමයි කෙලෙස් එන්නේ. ඒ නිසා මේ ආපු කනගාටුව බාර ගන්න එපා. එතකොට අලුතෙන් හදා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාට වම දකුණ ආනපානේ වගේ විස්තර දැක්කොත් හිතේ ඇති වෙන මානසික ධර්ම නාම ධර්ම කනගාටුව සතුට ප්‍රීති ප්‍රමෝද ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. ඒ කිසි දෙයකට උඩගෙඩි දෙන්න යන්න එපා, උල්පන්දම් දෙන්න යන්න එපා. මේ මතුවෙන දේවල් දෙස බලාගෙන ඉන්න මිසක්කා ආඩම්බර වෙන්න යන්නෙත් නැතුව කනකාටු වෙන්නෙත් නැතුව හිටියොත් නූපන්න කුසල් නොයිපදසි නොයිපදවා සිටීමේ දක්ෂකම එනවා. ඒ නිසා දැන් ඉතින් කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා ওই මොනම දෙයක්වත් ඇඟේ දාගන්න නැතුව හිත කරදර ගන්න නැතුව නූපන්න කුසල් නොයිපදවා දිගට භාවනා ගෙනියනද ඒක භාවනාවේදීම තිබිය යුතු සම්මා දිට්ඨියක්. නැත්නම් යෝනිසෝමනසිකාරයක් නුවණින් සලකා බැලීමක්. ඉතින් මේ වෙලාවේදී රූප කර්මස්ථානයේ වශයෙන් බලන ගමන් හිතේ මේ හොල්මන් හිතේ වර්ණ වෙනස් වීම දිහා බලලා අකුසල් පැත්තට යන්න නොදී චේතනා පහළ නොකර අනුන්ගේ දෙයක් වගේ තමන්ගේම ඇති වෙන මේ දේවල් අනුන්ගේ දෙයක් වගේ බලා සිටීමේ ක්‍රමේ හරහා තමයි බේරුමක් කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව වාඩි වී සිටින ඉරියව්වට සිත යොදමින් සිටින විට පිම්වීම හැකිලිම දැනේ. මෙය උදරයේ මැද සිට ඉදිරියට සිරස් ආකාරයට සිදුවෙනවා පෙනේ. පිම්බීම හැකිලිම ගොරෝසු නොවන අතර ඒ එකම ස්ථානයක සිදුවනවාද පෙනේ. සුළු වේලාවක් මෙසේ බලා සිටින විට පිම්බීම හැකිලිම ඊතා ඉක්මනින් නැති යනු පෙනේ. මේ ආකාරයට විටක පිම්බීම හැකිලිම සිරස්ව ඉහළට හා පහළටත් උදරයේ මැද සිට පිටුපසටත් රවුම් ආකාරයටත් උදරයේ එක් පැත්තකට වන්නටත් ආදි වශයෙන් මින් එකක් හෝ කීපයක් එකම පරියන්කයේද හෝ පරියන්කෙන් පරියන්කට පෙනේ. මීට මාස එකහමාරකට පමණ ඉහතදී මේ ඊතා හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. වරහන් ඇතුළේ ඊතා පැහැදිලිව පෙනුනි. නමුත් ටික දවසක සිට පිම්බීම හැකිලිම අපහැදී ලෙස වරහන් තුල බොඳ වී ඇති ලෙස පෙනේ. භාවනා කිරීමට පරියංකයේ හිඳගත් විට බොහෝ විට සිත ඉරියව්වට ගෙන ඒමට තරමක් උත්සාහ කළ යුතුය. නමුත් කලින් ඉඳගත් විටම සිත කයේ ඉරියව්වට ගොස් පිම්බීම හැකිලිම හොඳින් නිරීක්ෂණය කළ හැකිව තිබිනි. ස්වාමින් වහන්සේ මෙසේ අපහැදිලිව සිටීම පිම්බීම හැකිලිම පෙනීමට නොපෙනීමට හේතුව ඔබ වහන්සේ පැහැදිලි කරන දෙනසේක්වා. කෘතියක තමයි අපි පෙරේදත් වගේ ධර්ම සාකච්ඡාව කිව්වේ ධර්ම දේශනා විශේෂයෙන්ම ඒ වගේ දෙයකට එනකොට ඒ කෙලෙස් අඩුවෙන් අඩුවෙන් බලන දේ විචිත්‍ර ගතිය අඩු වෙනවා. සිද්ධි බහුල කාතේ අඩු වෙනවා. පෙරළෙන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචර දැනගන්න ඕනේ කෙලස් තියෙනකන් තමයි ওই සිද්ධි බහුල බව විචිත්‍රකම පෙරලීම වැඩි. අඩු වේගන එනකොට මේ එන දේ අපේ හිත කියවන්නේ කම්මැලිකම, නීරසකම කියලා. අන්නේ වෙලාවේදී සටන පාවා දෙන්නේ නැතුව මේක මගේ වැරද්දක් නිසා නෙමෙයි මේ භාවනා දියුණුවක් නිසාය කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්න ওই විදිහට ලියන්නේ. ඒ නිසා දැන් තේරුම් අරගන්න භාවනා ඉදිරියට යනකොට අපේ හිත විවිධාකාර බිහිතුණු වේතම වාගෙන මේකට බාධා කරනවා. මේකක් ඒ කොයි එක ආවත් තමන් නිතිපතා භාවනා කරන්න කරනකොට තේරෙයි මේ ඔක්කොම දේවල් වෙන්නේ මේ හිතේ මම මගේ මගේ ආත්මය කියන එක බොඳ වෙන්න යන පටන් ගන්නවා පස්සේ. ඉතින් අපි කියන භාවනා කැඩිලා සතිය කැඩිලා කියලා ආයතරම් මේක නගා හිටවනකොට අර මමයා තමයි නගා හිටවන්නේ. ඒ නිසා මේ බොඳ වීම හොඳ දෙයක්. ඒක භාවනාවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් කෙලෙස් අඩු භාවයක් කියන බැල්මෙන් බලන්න එතකොට ඔය විදිහේ ආඩපාලි කියන්න වෙන්නේ නැහැ. දොස්පරොස් නැහැ. හොඳ සූදානමක් ඇති වෙයි භාවනාවට. ඒ නිසා ඒ ලෑස්තිලා යන්නේ ගමන තමයි ඔකට ওই වෙලාවට දෙන්න තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන සම්පූර්ණ කකුලම නැමෙන දිගෑරෙන ආකාරයෙන් යටිපතුල පොළවේ වදින ආකාරයත් බලමින් සක්මන් කෙලෙමි. බාහිර සිතුවිලි නොපැමිණෙන තරම්ය. සුළු වශයෙන් පැමිණියත් නැවත පාදයට සිත යොමු කෙලෙමි. ආනාපාන සතියේ ඉඳගෙන සිටින ඉරියව්වට හිත යොමා සියත නිහඬ කරගෙන සිසිල් වාතය උඩට ගමන් කරන බවත් පිටවන වාතය මදක් උණුසුම් බවත් නිරීක්ෂණය කෙරිනි. ආශ්වාසය ප්‍රශ්වාසයත් හා ඊළඟට ආශ්වාසය ප්‍රශ්වාසය අතර යම් නැවතීමක් ඇති බව නිරීක්ෂණය කෙලිමි. පරියංකයේ විනාඩි 25ක් 30කට වඩා සිටිය නොහැක. සමනයි. ඔකෙත් එච්චරම ප්‍රශ්නික ස්වරූපෙන් නෙමෙයි ඉදිරිපත් කළා තියෙන්නේ. වார்த்தාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් අර තොරතුරු තියා බලනකොට පේනවා කරන්න ඕන දේ තේරලා තියෙනවා. උනන්දුවත් හිතේ තියෙනවා. ඒ නිසා ওই විදිහට දිගට තව අත්දැකීම් වැඩි වැඩි කර ගන්නා දාතින් දිගට භාවනා කරමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව. ආසනයේ පට්ටල් වී වාඩි වී සිටින ආකාරය ටික වේලාවක් බලා සිටියෙමි. මගේ කර්මස්ථානය වන ආනාපානය සමග එන පිම්බීම හැකිලිම දෙස සතියෙන් බලා සිටීමි. ටික වේලාවකින් පිම්බීම සහ හැකිලිම සියුම් වී ගියේය. පොළවේ දෙපය ගැටෙන තැන්වල හා පිටදිගේ වේදනාවක් ඇතිවිය. සතිය කැඩී නොපවතී. ශාරීරියේ සියුම් චලනයක්ද ඇතිවිය. වේදනාව පුපුරු ගසන තරමට දරුණු විය. නමුත් මෙය ආශිර්වාදයක් බව මෙනෙහි කරමින් සතිය හොඳින් පවත්වාගෙන සිටීමි. වේදනාව උස්සන්න වන හැම අවස්ථාවකදීම ඒ නොතකා හරිමින් සතිය පවත්වාගෙන ගියෙමි. පැයක් පමණ ගිය පසු වේදනාව තරමක් අඩු වාසිය දැනිනි. මෙම වේදනාව අඩුවීම ශරීරයේ වේදනාව අඩුවීමක්ද සතිමත් වීම නිසා වේදනාව පාලනය වූවාද යන්න පිළිබඳව විස්තර බලාපොරොත්තු වෙමි. කෙසේ හෝ වේදනාව අඩු බවක් තව ඉදිරියට පරියන්කේ සිටින හැකි බව මට සිතුනි. මුල් දිනේදී සිටි ඉරියව්වේම නිවැරදි බව නිසා දෝ තද වේදනාවකට පත්වුවද යන්නත් මට වරින් වර සිතුනි. දින කීපයක් මම මේ වේදනාව සමග පොර බැඳුවෙමි. එදින රාත්‍රියේදී හොඳින් නිින්ද ගියා. නමුත් උදේ අවදින විට අධික තෙහෙට්ටු ගතියක් දැනුනි. මම සක්මට නොගොස් පරියංකයේ වෙත යොමු වෙමි. වාඩි වී පිම්බීම හැකිලිම සියුම් වනතුරු බලා සිටියෙමි. තර්මක වේදනාවක් පැවතුනද සතිමත් බවට එය බලපෑවේ නැත. ශරීරයේ සියුම් චලනයන් ඇතිවිය. තව කොපමණ කාලයක් වුවද කය කෙරේ සතුටුමත්ව සිටීමට පුළුවන් බව සිතුනි. ඇස්සර බැලුවත් කයේ සිත පැවති බව දැනුනි. තවත් ටික වේලාවක් පරියංකේ සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දින කීපයක් කරදෙන සිටි මාහට යම් සහනයක් ලැබුණායයි සිතුනි. ඔබ වහන්සේ මට ලබා දෙන උපදේශය කුමක්දයි කරුණාවෙන් හා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නෑ දැන්ට උපදේශ ඕනේ ඔය ඇති කරගෙන තියෙන தত্ত্বය හුරු කරගන්න එක. කයත් එක්ක මේ ඇති වෙලා තියෙන සුවදකම, මේ හාදකම අනිවාර්යයෙන්ම තිබිය යුත්තක් ඉතරහට. ඒ නිසා ගාක් ඉස්සරලා දුවන්න හදන්නේ නැතුව ඔය ඇති වෙච්ච එක හොඳට තහවුරු වෙනකන් සිද්ධි වෙනකන් වශී වෙනකන් දිගට කරගෙන යන්න. එතකොට කයට සාපේක්ෂව මූල කර්මස්ථානයත් ඔయిత ඔය දැන දැනුණාට නොපෙනුණාට වැඩෙනවා. ඒ නිසා ඔය තියෙන හුරුව ඇඟට වද්දන ගන්නකන් වශී කරනකන් ටික කාලයක් කොහොම කරගෙන යනවා. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව පරියග්ග භාවනාවට වාඩි වෙමි. වේලා උදේ 10යි 20යි. ආසනයේ සමබරව වාඩි වී මම දැන් මෙතන මෙනෙහි කරමින් කයේ සිත තම්පත් කෙලිමි. ටික වේලාවකින් ආස්වාසය හා ප්‍රස්වාසය දැනුනි. වේගයෙන් හුස්ම ගැනීම හා පිටවීම සිදුවිය. ආස්වාසය නාසය පුරවාගෙන වේගයෙන් ඉහළට ඇදුනි. ඒ විගසින්ම ප්‍රස්වාසයත් වේගයෙන් පිටවිය. පිටවෙන හුස්ම උණුසුම් ඇති බවද දැනිනි. ප්‍රස්වාසයේ පසුව ආස්වාස ආස්වාසය කිරීම මදක් පමා වී සිදු වුණත් ප්‍රාස්වාසය ඒ විසිගැසීම සිදු විය. මේ ක්‍රියාවලිය විනාඩි 5ක් පමණ සිදුවන අතරතුරදී හිසෙහි යට හිරිවැටීමක් හිසෙහි යට හිරිවැටීමක් වැනි දෙයක් සිදුවන බව වැටහුණි. එම හිරිවැටෙන ගතිය හිස පුරාම ක්‍රමෙන් විහිදුණි. තවත් ටික වේලාවක් යනකොට හිස වටේ ලණුවක් වතා තද කරන ගතියක් දැනුනි. එවිට ශාරීරියේ ඉහළ කොටසේ දහඩිය දැමීමක්ද ආරම්භ විය. ඒත් මූල කර්මස්ථානයේ ආස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කිරීම නොකඩවා සිදුවිය. උගුරේ සෙම හිරවීමක්ද කැස්සක්ද ඇතිවිය. ශාරීරියේ උඩ කොටසේ දැවිලි තැවිලි කීපයක්ම සිදුවවත් දෙන ලද කමඨහන් උපදෙස් සිහි කරගැනීමෙන් ආස්වාසය ප්‍රස්වාසය දිගටම සතිය නිරීක්ෂණය කෙලිමි. සතිය දිගටම නොකඩවාම පැවතිනි. ආස්වාසය ප්‍රස්වාසය වේගයෙන් ගැනීම හා පිටකිරීම ක්‍රමක්‍රමයෙන් ලිහිල් විය. ගොරෝසු ගතිය අඩු විය. මෙසේ සිදෙනවා සමග ඔළුවේ හිරි ගතිය වේදනාවද ලිහිල් විය. දහඩිය ද වේදනාවද අඩු විය. මේ වනුවිට පරියංකයේ විනාඩි 30ක් පමණ ගත කර තිබුණි. දැවිලි තැවිලි දහඩිය දැමීම, සෙම තදවීම, පහව යනු දැනිනි. හුස්ම ගැනීම, හෙලීම සියුම් විය. ශාරීරියේ පහළ කොටසේ දෙයක් දෙපා ගැන බැලීමට එහි වේදනාවක් ඇති විය. එහි කිසිම දැනීමක් වේදනාවක් නොමැතිව පැවතිනි. මේ සිදුවීම කමඨහං සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සිතමින් පරියංකයෙන් නැගිටෙමි. එවිට පරියංකේ විනාඩි 45ක් පමණ ගත වී තිබුණු බව දැනගතිමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වාක්‍ය ඔය තුනකට විතර ඉස්සලා එකක් තියෙනවා මොකද්ද තේරෙන්නේ නැති කියලා. අන්තිමට තියෙන වාක්‍ය තුනට ඉස්සලා එකයි. කිසිම දැනීමක් වේදනාවක් නොමැතිව පැවතිනි. ඊට ඉස්සලා වාක්‍යය. දහඩිය දැමීම, සෙම තදවීම, පහව යනු දැනිනි. හුස්ම ගැනීම, හෙලීම සියුම් විය. ශාරීරියේ පහළ කොටසේ දෙයත් දෙපා ගැන බැලීමට චේතනාවක් ඇති විය. චේතනාවක්. චේතනාවක් ඇති විය. එහි කිසිම දැනීමක් වේදනාවක් නොමැතිව පැවතිනි. මේ සිදුවීම කමඨා සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සිතමින් පරියන්කයේ නැගිටිමි කියලා තමයි කියන්නේ. ඒක මේ මේ ඉස්සලා කියනකොට ඒක හරියට තේරුනේ නැහැ. ඒ වගේ අර මේ ශරීරේ දැනෙන්න ප්‍රකට වෙච්ච දෙයක් නැති වෙනකොට හොයාගෙන යන විදිහේ දේවල් පටන් අර ගන්නවා. ඇයි මේ වේදනාවක් නැත්තේ, චේතනාවක් නැත්තේ, නැත්නම් හිතවිලි නැත්තේ කියලා. ඒ විස්රාම වෙනකොට වෙන දෙයක්. නමුත් ඒක උනන්දු කරවන්න යන්නේ නැතුව ඇති වෙච්ච විවේකයේ ඇති වෙච්ච විස්රාමයේ දිගට හිතට වදලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. කොහොම නමුත් මේ කයට හිත හොන්තටම ඇවිල්ලා පටල වෙලා තියෙන්නේ. ඒ නිසා කමඨහන් වාර්තාවේ ඉච්චර අලුත් වැඩියා කරන දෙයක් ඇත්තේ නැහැ. මේක හුරු කර ගැනීම තමයි දිගට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ස්ථානයේ භාවනා කරන පස්වන දිනයයි. මූලික අරමුණට තවත් සනීපව නිරීක්ෂණය කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබිනි. සිතුවිලි වලට ප්‍රබලව සිත ඇදී යාම නිසා මූලික අරමුණ ඇසුරු කිරීමේ අපහසුතාවයක් ඇති බව මා විසින් වටහාගත් බැවින් වම දකුණ සහ ආස්වාසය ප්‍රස්වාසය වෙනුවට 1 2 3 ලෙස අංක දෙමින් වැටහෙන අයුරු බැලීමේ අදාස සම්පූර්ණ අතහැර දමා දෙවෙනි දින භාවනා කෙලෙමි. මෙනෙහි කරන නම වෙනස් වූද වැටෙන ආකාරයේ ඉබේම එක දිගට හා තියුණුවට පෙනෙන්නට විය. ආනාපාන සතිය. මුලදී එක දිගටම මෙනෙහි කළ හැකිව තිබුණේ ආනාපාන 3ත් 4කි. දැන් ඔයට වාර 10ක් 12ක් පමණ වැඩි ඇති අතර කලින් ආශ්වාසයේ දැවුණු සීතල බව හා තෙරපෙන බව ප්‍රශ්වාසයේ උණුසුම් බව යනාදිය පැහැදිලිව පෙනෙනට විය. ඊට අමතරව ප්‍රාශ්වාසයේදී වම් නාස්පුඩුව බැලුමක් ලෙස පිම්බෙන අයුරුත් ප්‍රශ්වාසයේදී නාස් ඇතුළු බිත්තිය සූරා යන ලෙසත් පෙනිනි. සුපුරුදු පරිදි සිතුවිලි වලට යන සිත එවලේම දැකගත නොහැකි වුවත් පෙර පරිදිම පසුතැවීමකින් තොරවම මූලික අරමුණ මත සිහිය පතිත වේ. සක්මන පෙරදී පියවර 3ක් 4ක් පමණ එක දිගට හැකි වී තිබුණද දැන් පියවර 15ක් පමණ එක දිගටම මෙනෙහි කළ හැක. විලුඹේ සිට මහපට ඇඟිලි තුඩ දක්වා වැලිකට එකක් පාසා දැනුණු තද ගතියම දැන් තියුණු වී පෙනේ. එක විට එක් පාදයක් පමණක් නිවැරදි හඳුනා ගතිමි. එදිනෙදා වැඩ කටයුතු ශරීරය ලීවර යන්ත්‍රයක් මෙන් එහා මෙහා වනායරු පෙරට වඩා තියුණුව පෙනේ. කයට සිත ඉබේම පිහිට ඇත. උදාහරණ ආහාර විකන විට හකුවල බරගතිය උඩට සහ පහළට යන අයුරු. අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණ අතුරු කරගෙන අයුරු තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බෝවන්තර නිදුක් නිරෝගී සුවය ලැබේවා. රීත් අන්තිම වාක්‍යය මොකද්ද පැහැදිලි කරලා දෙන්න කියන්නේ මොකද්ද? අපේ අපේක්ෂා කියන එක. අවසාන වාක්‍යය. වාක්‍යෙම කියන්නේ අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණ ඇසුරු කරන අයුරු තවදුරටත් පැහැදිලි කර දෙන්න මෙන් කියලා. මෙච්චර පැහැදිලි නම් මොකද්ද මේ අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණු ඇතුල් කිරීම මේක සාමාන්‍යයෙන් කියන්නේ මූලික අරමුණු තවත් සමීපව නිරීක්ෂණය කරන්න, දිගට නිරීක්ෂණය කරන්න, අප්‍රමාදීව නිරීක්ෂණය කරන්න. ඒක ඔය ගැම්මෙන් එන්නේ. වෙන උපක්‍රම ඕනේ ගත්තට පස්සේ ඒකත් ඇසුරු කරන්න කරන්න ඒක කස කැවෙන්න ගන්නවා, ගැම්ම ගන්න ගන්නවා. වෙන විශේෂයෙන් කළ යුත්තක් නැහැ. වැඩි වේලාවක් අරමුණේම හිත පවත්වාගෙන යන්න. එතකොට එයා දන්නවා ඒ ගැම්ම සමීපස්ත භාවය ඇති කරලා දෙන්න භාවනාවෙම ගැම්මෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අවසාන ප්‍රශ්නයක්. ප්‍රශ්නය. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හා හැකිලීමයි. සුළු වේලාවක් හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමාගෙන සිටින විට උදරයේ පිම්බීම හැකිලීම සිදුවීම මට වැටහුණි. පිම්බීම පිම්බීම ලෙසත් හැකිලීම හැකිලීම ලෙසත් මෙනෙහි කෙලෙමි. මුලදී රළුව දැවුන පිම්බීම හැකිලීම ක්‍රමයෙන් සියුම්ම දැක්ගත හැකිය. මෙසේ පිම්බීම හා හැකිලීම කෙරෙහි සතිමත්ව සිටන විට එක් අවස්ථාවක මගේ වම් පාදයේ විලුඹ ප්‍රදේශයේ වේදනාවක් දැනිනි. ඒ පිළිබඳව සිතනවා සමගම පිම්බීම හැකිලීම අප්‍රකට විය. නැවත පිම්බීම හැකිලීම පිළිබඳව විමසිලිමත් වන විට එය ප්‍රකටව දැනෙන්නට විය. මේ ආයුරින් පරියංක භාවනා අවසන් වනතුරුම කයේ චලන තදවීම වේදනා කටට කෙලෙණීම ආදියත් එවන් දේ සිදුවන සෑම වාරයකදීම ඒ ඒ தත්වයන් මෙනෙහි කර කිරීමත් සමග මූල කර්මස්ථානයේ වන පිම්බීම හැකිලිම අප්‍රකට වීමත් නැවත සියුම් ලෙස දැනෙන්නට වීමත් සිදුවිය. අකණ්ඩව මූල කර්මස්ථානයේ මිනිත්තු දෙක තුනකට වඩා නිරීක්ෂණය කිරීමට නොහැකි විය. එහෙත් භාවනා වාරයේ අවසන් වීගෙන එන විට අනික් අවස්ථාවන්ට සාපේක්ෂව දිගු වේලාවක් මූල කර්මස්ථානයේ හිත රැළී තිබිනු තිබිනි. සක්මන් භාවනාව මුලින්ම වම දකුණ ලෙස කෙලෙමි. වම් පාදයේ තබන විට වම් පාදයේ තබන බවත් දකුණු පාදයේ තබන විට දකුණු පාදයේ තබන බවත් දැනගතිමි. පළමුව විලුඹත් පිළිවෙලින් පාදයේ ඉදිරිපස හා ඇඟිලිත් පොළවේ ගැටෙන බව අත්විඳිමි. දෙවනුව ඔසවනවා, තබනවා යනුවෙන් සක්මන් භාවනාව කෙරෙමි. ඔසවන විට විලුඹ එසබී තිබෙන විට විලුඹේ පළමුවම පසුව පාදයේ ඉදිරිපස පොළවේ ස්පර්ශ වන බව නිරීක්ෂණය කෙලිමි. තෙවනුව ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සක්මන් භාවනාව කෙලිමි. එසවීමේදී පාදයේ විලුඹ එසවන බවත් දෙවනුව පාදයේ ඉදිරියට තල්ලු වී ගොස් පාදයේ ඉදිරිපස හා ඇඟිලි පිළිවෙලින් පොළවේ ස්පර්ශ වන බවත් දැනගතිමි. කලින් භාවනාවලදී සිතුවිලි පැමිණියද මේ මනවට සිතුවිලි එම අඩුවේ. මෙනෙහි කිරීමෙන් සිත භාවනාව රඳවාගත හැක. එපමණයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට වාතාවක් තියෙන හොඳයි. තොරතුරු ඉදිරිපත් කරන්න පුරුදු වෙලා තියෙනවා. බෞගේ දවසල කරපු දේවල් වලින් පාඩම් ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන එක තමයි නැත්නම් උපයා ගන්න ලද්ද අරසා කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒක අවසාන ප්‍රශ්න කිව්වනේ. එහි අපේ ස්වාමීන් වහන්සේ මේ කට්ටිය දෙන්න තුන් දෙනෙක් ඉන්නා කට ලියා ගන්න බැරි කම හින්දා මේ වහන්සේගේ වාචික පිළිතුරු බලාපොරොත්තු අපි පස්සේ වෙලාවක් ගන්න. දැන් මේ උන්ට පැයකට වැඩි ගත වෙලා තියෙනවා. අවසරයි. එනිසා අපි පස්සේ කටියට විවේක දෙමු. පුළුවන් විදිහකට තියෙනවා නම් උදව් කරන්න. වාචිකව ගත්තොත් ඔය ලියනට වැඩි ගොඩාක් වෙලා ගන්න. එතකොට මේ අමාරුයි. ඇත්තටම මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් මේ දන්න විදිහට ලියලා දෙන්න කියන්නේ ලියලා දීලා මේ පිරිසුදු කරන්න සුද්ධ කරලා දෙන එකයි කරන්න ඕනේ. ඒ අපි හඳුනන්නේ. එමෙ නැත්නම් අපිට මේ තක්මක් කරන්න හම්බ වෙන්නේ නැහැ වෙලාවක්. අපි අරගෙන තියෙනවා පැයකුත් විනාඩි අනේ පටන් ගන්නකොට අපි විනාඩි 10ක විතර පමාවක් වෙලා තිබුණා. ඒ නිසා පැයක ආසන්න කාලයක් අරගෙන තියෙනවා. ඉතින් මෙතනilla විනාඩි 50ක කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. පරියන්ක භාවනාවට සාමූහිකව සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.